අසුගිය කාලයේ නිල ඇඳුම් ලබා දීමේදී විශේෂයෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් ඔවුන් විසින් ඉතා හොඳ රෙදිපිලි ලබා දුන්නා. හැබැයි මේ දේශපාලකයන්ගේ උමනායපාකම් මත එම දේශීය ව්‍යාපාරිකයන්ට ඒ අවස්ථාව ලබා දෙනව වෙනුවට විදේශවලින් කොමිස් මුදල් බලාගෙන රෙදි ගෙන්වීම නිසා තමයි මේ සම්බන්ධ අර්බුදයක් මතුනේ. ගැටලු මතුවෙන්න හේතුපාදක සොයා බලලා ඒ හේතුන්ට උත්තර හොයනව වෙනුවට මේ ගන්න යන ක්‍රියාමාර්ගය කිසිසේත්ම අනුමත කළ කියලා ඇති කටයුත්තක් නෙමෙයි. අපි අධ්‍යාපන බලධාරීන්ට බල කරනවා. වහාම මේ තීරණය හකුලා ගන්න දරුවන්ට නිල ඇඳුම් ලබා දෙන්න කටයුතු කරන්න බලකිරීම අපි කරනවා. මේ සූදානම් වෙන වෙන කිසිවකට නෙමෙයි. නිදහස් අධ්‍යාපන අයිතියක් ලෙස දරුවන්ට ලබා දෙන නිල ඇඳුම ඔවුන්ගෙන් කපාදු කරන්න උදුරගෙන තමයි මේ සූදානම් වෙමින් තිබෙන්නේ.